වෙනවා නමුත් මේ හුඟක් දෙනෙකුට ජීවිතයේ දිහා ආපහු හැරිලා බලනකොට තමන් කළේ මොනවද තමන්ට කරගත්තේ මොනවද? ඉතිරි වුණේ මොනවද? මෙලවට පරලවට අර්ථවත් දෙයක් මොනවද තමන් කරලා තියෙන්නේ කියලා හුඟක් දෙනෙකුට යම් කිසි පසුතැවීමක් ඇති වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් වැඩ කටයුතු කරන්නට ගියාම තමන්ගේ ජීවිතයේ සැබවින්ම මේවා කරන්නේ කුමක් සඳහාද කියන අර්ථය පැහැදිලි නැතිව ඊට වෙහෙස මහන්සි වෙලා බොහෝ කටයුතු යంత్ర සූත්‍ර වගේ කරගෙන යන ආකාරය අපට බොහොම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේවා පිළිබඳව එක් එක්කෙනා එක් එක් ආකාරයෙන් දකිනවා. ඒ කෙසේ දුටුවත් කෙසේ අර්ථ විවරණය කළත් තමන්ට ආපසු හැරිලා බලනකොට තමන් කළ කී දේ පිළිබඳව තෘප්තිමත් වෙන්නට බැරි නම් තමන්ට මිනිස්සෙක් වශයෙන් ආධ්‍යාත්මිකව යම්කිසි සංවර්ධනයක් ඇති කරගන්නට යම් දියුණුවක් ඇති කරගන්නට ඒ තුලින් නොහැකි වෙලා තියෙනවා නම් දුක වේදනාව අසහනය පසුතැවීම පමණ නම් අවසානයේ මුළු ජීවිත කාලයම කරපු කියපු දේවල් වලින් ඉතිරි වෙලා තියෙන්නේ ඒ තැනත්තා තමන්ට තමන්වත් නැති කරගත්තු කෙනෙක් හැටියටයි අපට දකින්නට සිදු වෙන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපට බොහෝ දේවල් කරන්නට සිදු වෙනවා. සැබවින්ම පැවැත්ම සඳහා අපට බොහෝ දේවල් කරන්නට ඉතිරිව තියෙනවා. මිනිස්සෙක් හැටියට ඉපදුණු අපිට කුඩා කාලය තුල අධ්‍යාපන කටයුතු වල නිරත වීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ඒ අධ්‍යාපන සුදුසුකම් වලට ප්‍රමාණවත් වෙන විදිහේ ජීවිතය පවත්වා ගන්නට සුදුසු විදිහේ රැකී රක්ෂාවක් හොයා ගන්නට ඕන. යම්කිසි ව්‍යාපාරයක් කරන්නට ආරම්භ කිරීම තුලින් හෝ තව කෙනෙකුගේ ව්‍යාපාරයක් තුල රැකියාවක නිරත වීම තුලින් හෝ ජීවිතය පවත්වන්නට සුදුසු යම් මුදලක් උපයා ගන්නට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යම් යම් තනතුරු දරාගෙන සිටින අයට ඒ තානාන්තර වලට ගැළපෙන හැටියට එහි වගකීම් ඉටු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම Taman බෞද්ධෙක් නම් Taman අන්‍ය ආගමකට අයත් නම් ඒ ආගමික සදාචාරාත්මක ප්‍රතිපදාවන් අපට හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. මෙසේ ජීවිතේ පවත්වද්දී Taman වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, හිතවතුන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, Tamanගේ රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, Tamanගේ තනතුර වෙනුවෙන් අපට බොහෝ දේවල් කරන්නට සිද්ධ වෙනවා. නමුත් මේ හැම දෙයක්ම අපි කරන්නේ කුමක් සඳහාද කියලා මිනිසුන්ට අමතක වුණොත් ඒ හැම දෙයක්ම කරලා අවසානයේට ඉතිරි වෙන්නේ පසුතැවීමත් අතෘප්තිකර බවත් පමණයි. යම්කිසි කෙනෙක් යම් කටයුත්තක් සිදු කරලා නිමා වෙනකොට එහි යම්කිසි ඵලයක් සැබවින්ම අර්ථවත් ඵලයක් ඉතිරි විය යුතුය. එබඳු අර්ථවත් ඵලයක් නැතිනම් ඒ තැනැත්තා කරපු කටයුත්ත අර්ථ ශූන්‍ය ක්‍රියාවක් හැටියට තමයි අපට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. අධ්‍යාපනය කිරීම කෙනෙකුට උසස් ප්‍රතිඵලයක් ලබා ගත්තාම එය අර්ථවත් වෙනවා ඒ අධ්‍යාපනය තුල. රැකියාවක් කරලා යම්කිසි මුදලක් උපයා ගත්තාම ඒ රැකියාව තුල ඒ තැනැත්තා යම් ඵලයක් නෙලා ගත්තා වෙනවා. ව්‍යාපාරයක් වුණත් අවශේෂ කටයුත්තක් වුණත් ඒ ආකාරයි. නමුත් අපි මේ සමස්තයම එකට අරගෙන බලනකොට එක ආත්ම භාවයක යම්කිසි කෙනෙක් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා කියලා ඊළඟ ආත්ම භාවයට යනකොට ඒන් ඉතිරි වෙන කිසිවක්ම නැහැ. මේ ජීවිතේ පවත්වන්නට ඒතනත් අධ්‍යාපනය හොඳින් පවත්වන්නට වෙනවා උසස් ආකාරයෙන් පවත්වන්නට වෙනවා හැබැයි මේ ජීවිතේ කොයිතරම් ඉහළට ඉගෙන ගත්තා වුණත් ඊළඟ භවයේ ආපහු මුල ඉඳන් අපට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා ඒ වගේම මේ ජීවිතේ අපි කොයිතරම් උසස් රැකියාවක් කරලා මුදල් හරි හම්බ කළා වුණත් ඊළඟ ජීවිතයේ අපට නැවතත් මුලින්දන් රැකී ආරක්ෂා කරලා මුදල් උපයන්නට සිද්ධ වෙනවා. මේ ජීවිතයේ මොන විදිහේ තරාතිරමක අපි වගකීම් ඇතිව කටයුතු කළත් අපට ඊළඟ ජීවිතයේ ආපහු වගකීම් දරාගෙන මුල ඉඳන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ බඳු ස්වභාවයක් පවතින නිසා අපට එක් ආත්ම භාවයක් පිළිබඳව පමණක් නෙවෙයි බෞද්ධයෙක් හැටියට මේ සංසාර ගමන පිළිබඳවම යම්කිසි වැටහීමක් ඇති කරගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා එහෙම වුණොත් තමයි අපි කරන කියන දේෙන් යම්කිසි සාර්ථක ප්‍රතිඵලයක් අපට ගොඩනගන්නට පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ පැවැත්වීම සඳහා කරන හැම කටයුත්තක් තුළදීම අපට විමුක්තිය පිළිබඳව යම්කිසි අදහසකුත් මනසේ තියෙන්නට ඕනේ විමුක්තිය පිළිබඳව කටයුතු කරනකොට පැවැත්ම පිළිබඳව යම් අදහසකුත් අපේ මනසෙහි තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ කරන කියන සෑම කටයුත්තක් තුළම පැවැත්ම සහ නැවැත්ම කියන අංශ දෙක පිළිබඳවම යම්කිසි අවදිමත් බවකින් ක්‍රියා කරන්නට අපි හැම කෙනෙකුටම සිද්ධ වෙනවා. නැවැත්මයි කියලා කියන්නේ විමුක්තිය සඳහා අපේ මනස තුල පුරුදු පුහුණු කළ යුතු ගුණාංග. එහෙම නැත්නම් දුරු කළ යුතු කෙලෙස් ධර්ම, පාප ධර්ම හඳුනාගෙන මනසින් බැහැර කිරීම. මිනිස්සෙක් හැටියට අපි තුල ගොඩනැගිය යුතු නැති අපට නොහොඹිනා දුර්ගුණ හඳුනාගෙන බැහැර කිරීම තමයි නැවත් මේ ප්‍රතිපදාව හැටියට අපි පුරුදු පුහුණු කරන්නේ. නමුත් ඒ විදිහට දුබලතා දුරු කළා කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කල යුතු දේවල් සොයලා බලලා කරන්නටත් අපට සිද්ධ වෙනවා. ඒ නිසා Tamanගේ පැවැත්ම වෙනුවෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගේ දොර ගොඩ නැගීම වෙනුවෙන් අඹ දරුවන් වෙනුවෙන් මව්පියන් ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් Tamanගේ රැකියාව ව්‍යාපාරයේ වෙනුවෙන් රට ලෝකයේ වෙනුවෙන් අපි හැම දිනාටම කරන්නට බොහෝ දේ තියෙනවා නමුත් ගැටලුව තියෙන්නේ මේ කටයුතු කරන්නට ගිය තැන මිනිසුන්ට Taman කුමක් සඳහාද මේවා කරන්නේ කියන කාරණේ හුඟක් වෙලාවට අමතක වෙලා ගිහිල්ලා අර මනසෙහි ගුණවත්කම් වැඩිවීමත් දුර්ගුණ දුර්වීමත් කියන දෙකම අඩාල වෙලා ඒ කරන කටයුතු වලින් යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලැබුවත් මානසික වශයෙන් මනුෂ්‍යත්වයෙන් පිරිහෙන ප්‍රපාතයට ඇද වැටෙන ස්වභාවයක් අපි බොහෝ දෙනා තුළ දකිනවා. උදාහරණයක් හැටියට ගත්තහම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අධ්‍යාපනය මිනිස්සෙක් හැටියට සමාජය තුළ වැඩෙන්නට අපට අත්‍යවශ්‍ය කාරණයක්. ඒක නුසුදුසුයි අනවශ්‍යයි කියලා කෙනෙකුට බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. නිවන් දකින්නට යන කෙනෙකුට වුණත් බෞද්ධයෙකුට වුණත් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. එනිසා තමයි භික්ෂුන් වහන්සේලා පවා අද සමාජයේ අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. නමුත් මේ අධ්‍යාපනයට යොමු වුණාම අපි කුමක් සඳහාද මේ අධ්‍යාපනය ඉදිරියට කරගෙන යන්නේ කියන කාරණේ අපට අමතක වුණොත් එතෙන් පටන් ඒ තනත්තා අමරණීය කෙනෙක් හැටියට ජීවත් වෙන්නට ඒ වගේම ලෝකයේ අන් හැමදෙනාම අභිබවා පවතින්නට අන් සියලු දෙනාම යටපත් කරලා Taman ජයග්‍රහණය කරන්නට අනේකා හෙලාතලා දමලා Taman නැගී හිටින්නට මෙබඳු පටු ආකල්ප වලින් මනස විනාශ කරගන්නවා අවසානයේ අනේකාගේ අධ්‍යාපන කඩේතු කඩාකප්පල් කරලා දාලා අනේකාට ඉදිරියට එන්නට තියෙන මං අහුරලා තමන් යම් කිසි දැනුමකින් උගත්කමකින් ඉදිරියට යන්නට වෙරදරන සමාජයක් අපට පැහැදිලිවම පේනවා. කුඩා කාලේ කුඩා දරුවගේ මනසේ පවා මේ පටු ආකල්පය ගොඩනගන්නට වැඩිහිටියන් ගුරුවරුන් පවා උත්සුක වෙන අවස්ථා අපි ඕනෑතරම් සමාජයේ දැකලා තියෙනවා. Taman ඉගෙන ගන්න දේ අනිකාට පෙන්වන්නට එපා. Tamanගේ පොතපත අනිකාට දෙන්නට එපා. ඒ වගේම Taman පන්තියේ ඉගෙන ගන්න පාඩම් පිළිබඳව අන් අයට නොකිය හැම තිස්සෙම අනිකා යටපත් කරලා Taman ඉදිරියට යාමේ උත්සාහයක් අධ්‍යාපනය තුළ අපට බොහෝ විට පෙනෙනවා. මේ විදිහට කටයුතු කරලා ඒ දරුවා දැනුමෙන් උගත්කමින් වැඩිහිටියෙක් වෙන්නට පුළුවන්. සමාජ සම්මත වශයෙන් ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්නට පුළුවන්. නමුත් ඒ කොතරම් ඉහළ තරාතිරමකටපත් උනත් ඒ තැනැත්තා තුල මනුෂ්‍යකම් නැත්නම් ලෝකයේ පිළිබඳව සිතන පතන ආකාරය හරියට ඉගෙනගෙන නැතිනම් ලැබූ දෙයින් තෘප්තිමත් වෙන හැටි ඒ තැනත්තා ඉගෙනගෙන නැතිනම් ලෝකයට මුහුණ දීලා අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි මනස පුහුණු කරන ආකාරය ඒ තැනත්තා හඳුනාගෙන නැතිනම් කොයිතරම් දැනුගත්කම් තිබුණත් සමාජමය වශයෙන් උසස් නිලතල දරාගෙන උසස් මට්ටමක ජීවත් වුණත් අවසානයේ මුළු ජීවිත කාලය මුළුල්ලේම අතෘප්තිකර බව, පසුතැවීම, අසහනය, දුක් දුම්නස් මේවා පමණක් නම් තමන් පිරිවරා ගන්නේ ඒ තමන් ඉහළට ඉගෙන ගත්තාය කියන එකෙන් තමන් ලැබූ ඵලය කුමක්ද? අවසානයේ බොහෝ දේ කරලා තියෙනවා ආපසු හැරිලා බලනකොට අසහනයයි දුක වේදනාවයි අතෘප්තිකර බවයි පමණක් නම් Tamanට උරුම වෙලා තියෙන්නේ ඒ Taman කරපු අධ්‍යාපනයෙන් සැබවින්ම Taman ලබාපු ප්‍රතිඵලය කුමක්ද කියලා නැවත වතාවක් සිතා බලන්නට සිද්ධ වෙනවා ඒ වගේම අපට රැකියාවක් කිරීම අවශ්‍ය වෙනවා ජීවිතේ පවත්වන්නට මුදල් හරි හම්බ කරන්නේ නැතුව ඒක රැකියාවක් කියලා කිව්වහම Tamanගේම ව්‍යාපාරයක් වෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ ව්‍යාපාරයක් තුල Taman යම්කිසි වේතනයක් ලබමින් ක්‍රියා කරනවා වෙන්නටත් පුළුවන්. මේ කවර ආකාරයකින් කටයුතු කළත් ඒ ආයතනේ ගොඩනගන්නට ඒ ආයතනේ Tamanට හිමි වගකීම ඉටු කරන්නට අපට කැප වෙලා ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. සමහර වෙලාවට දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක වරදක් නෙමෙයි, ඒක අත්‍යවශ්‍ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ උත්ථාන වීරෙන් යුක්තව ක්‍රියා කරන අයට තමයි සම්පත් උපයන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා වෙහෙස මහන්සි වෙලා කටයුතු කිරීම අවශ්‍යයි. හැබැයි මුළු ජීවිත කාලෙම රැකියාව කරලා, සල්ලි හම්බ කරලා, පමණක් නම් Taman තියෙන්නේ. ඒ කරපු හැම දෙයක් තුලින්ම අසහනය, අතෘප්තිමත් බව, ඒ වගේම පසුතැවීම, දුක වේදනාව, ගැටලු වැඩි කර ගැනීමක් නම් Taman කරගෙන තියෙන්නේ. ඒ Taman මුදල් හරි හම්බ කිරීමෙන් සහ ව්‍යාපාර කිරීමෙන් Taman ලබාපු ඵලය කුමක්ද කියලා නැවත වතාවක් ආපහු හැරිලා බලන්නට සිද්ධ වෙනවා පින්නතුනි. අපි අමතක කරන්නට හොඳ නෑ මේ හැම දෙයක්ම අපි කරන්නේ මිනිස්සෙක් වශයෙන් වශයෙන් හොඳින් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙනවා කියලා කියනකොට කායික වශයෙන් සුවපත්ව ජීවත් වෙන්නට ඕන මානසික වශයෙන් සුවපත්ව ජීවත් වෙන්නට ඕන ආධ්‍යාත්මික වශයෙන් සුවපත්ව ජීවත් වෙන්නට ඕන සමාජමය වශයෙන් සුවපත්ව ජීවත් වෙන්න ඕන අපේ කයෙහි නිරෝගී භාවය පවත්වා ගැනීම අපට මේ ජීවිතය හොඳින් පවත්වා ගන්නට අත්‍යවශ්‍ය වෙනවා ඒ වගේම මනසේ ද්වේෂය ක්‍රෝධය වෛරය අධික තෘෂ්ණාව ඒ වගේම පසුතැවීම මෙබඳු මනෝභාවයන්ගෙන් මනස විනාශ වෙන්නට නොදී අධික මාන්නය ඊර්ෂ්‍යාව අනේකා හෙලාතලා Taman හුවා දැක්වීම මෙබඳු දුර්ගුණවලින් මනස විනාශ නොකරගෙන මනසෙහි සමබරතාවය ආරක්ෂා කරගන්නට මනුෂ්‍යකම ආරක්ෂා කරගන්නට අවශ්‍යයි ලැබූ මනුෂ්‍ය ජීවිතය හොඳින් පවත්වන්නට. ඒ වගේම ආධ්‍යාත්මික සුවපත් භාවයයි කියලා කිව්වේ ආධ්‍යාත්මික සමතුලිත භාවයයි කියලා කිව්වේ අපි මේ ලෝකය ෂඩේන්ද්‍රයන්ගෙන් වටහා ගන්නවා සේම ප්‍රඥාවෙන් ලෝකයේ ගැන දැකිය යුතු දේ තියෙනවා. ඇසට පෙනෙන දේ කනට ඇහෙන්නේ නැහැ. කනට ඇහෙන දේ දිවට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඇසට පෙනෙන දේ කයට හසු වෙන්නේ නැහැ. මේ එක් එක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ එක් එක් ප්‍රමාණයන්ගෙන්. නමුත් මනසට මේ හැම දෙයක්ම යම් ප්‍රමාණයකින් දැනෙනවා. නමුත් මනසටත් නොදැනෙන දේවල් තියෙනවා. ඒ මනසටත් නොදැනෙන දේ දැනගන්නේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියෙන්. ඒ නිසා ඇස කන නාසය දිව ශරීරය කියන මනස කියන මේ ෂඩේන්ද්‍රයන්ට අමතරව ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය මෙහෙवला ලෝකේ සදේන්ද්‍රයන්ගෙන් වටහාගත නොහැකි ගැඹුරු කරුණු පිළිබඳව වැටහීමකින් යුක්තව ජීවිතයේ සමබරව පවත්වන්නට පුළුවන් නම් ඒතනත්තා ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී කෙනෙක් කියලා කියන්නට පුළුවන්. ඒ ආධ්‍යාත්මික නිරෝගී බව ඇති කෙනෙක් මෙලව ගැන වගේම පරලොව ගැනත් සමබරව හිතන්නට පුරුදු වෙනවා. ඒ වගේම කුසලයේ අකුසලයේ හිතියන ගැඹුර හේතුව ඵලය පිළිබඳව කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව ඒ වගේම මරණය සහ උපත පිළිබඳව අපට පෙනෙන දේවල් වගේම නොපෙනෙන දේවල් පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම සමබරව දකිමින් කටයුතු කරන්නට නම් ආධ්‍යාත්මික වශයෙන් සමබර භාවයක් තියෙන්න ඕන. ඒ වගේම සමාජමය සමබරතාවය කියලා කිව්වේ පුද්ගලයන් ඇසුරු කිරීම තුළ බිරිඳ සැමියා අතර, මව්පියන් දරුවන් අතර, මිතුරන් මිතුරන් අතර, ගිහියන් පැවිද්දන් අතර ආදී වශයෙන් මේ සමාජමය වශයෙන් පවතින සහසම්බන්ධතා ගිලිහි නොයා paludu නොවි සමබර විදිහට පවත්වන්නට පුළුවන් වෙන්න ඕන. පුද්ගලයේ කායික වශයෙන් නිරෝගී නම්, මානසික වශයෙන් නිරෝගී නම් ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී නම් සමාජ සහ සම්බන්ධතා වශයෙන් निराවුල්ව නිරෝගීව පවතින්නට පුළුවන් නම් අන්නේ තනත්තා මිනිස්සෙක් වශයෙන් අර්ථ සම්පන්න ජීවිතයක් ගත කළා කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි අධ්‍යාපනය ලබන්නේ මේ සඳහායි. අපි රැකී රක්ෂා කරන්නේ මේ සඳහායි. අපි ව්‍යාපාර කරන්නේත් මේ සඳහායි. අපි අවශේෂ ආගමික වතාවත් ආගමික ප්‍රතිපදාවල් තුල නිරත වෙන්නේත් මේ සඳහායි. ඒ වගේම මේ සමාජ සහසම්බන්ධතා පවත්වාගෙන යන්නේත් මේ සඳහායි. මේ හැම එකක්ම කිරීමේ පරමාර්ථය තමයි මිනිස්සෙක් වශයෙන් සුවපත්ව කායිකව සුවපත්ව මානසික සුවපත්ව මනස සංවර්ධනය කිරීම මේ හැම කටයුත්තකම ඵලය හැටියට අපි හඳුනාගත යුතු වෙනවා. යම්කිසි කෙනෙක් ඒ කරන කටයුතු තුලින් මේ ලැබිය යුතු උසස් ඵලයන් ගිලිහි යනවා නම් ඒවා Tamanට අහිමි වෙලා යනවා නම් තියෙන ටිකත් නැති කරගන්නවා නම් ඒ තනත්තා ඒ කටයුත්ත කරන්නේ කුමක් සඳහාද කියලා ටිකක් විමසා බලන්නට ඕනේ. ව්‍යාපාරය කරන්නට ගිහිල්ලා Tamanගේ මනස ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, කුහකකම් වලින් ඊර්ෂ්‍යාවන්ගෙන් මාන්නෙන් මේවායින් Tamanගේ මනස විනාශ වෙලා නම් ඒ ව්‍යාපාරේ කරන්න ගිහිල්ලා Tamanගේ බිරිඳ සමග තිබිච්ච හොඳ හිත, Tamanගේ සැමියා සමග තිබිච්ච හොඳ හිත, Tamanගේ අම්මා තාත්තත් එක්කලා තිබිච්ච හොඳ හිත සම්පූර්ණයෙන් paludu වෙලා නැති කරගෙන පෞල් ජීවිතේ කඩාකප්පල් වෙලා නම් ඒ වගේම මානසික වශයෙන් Tamanගේ සංවර්ධනයක් ඇති වෙනවා වෙනුවට එන්න එන්නටම පරිහානියක් නම් ඇති වෙන්නේ මෙලොව පරලොව ගැන සමබරව ප්‍රඥාවෙන් හඳුනා ගන්නවා වෙනුවට අන්ධභාවයෙන් මුදල් පිළිබඳව පමණක් හඹා යමින්නම් කටයුතු කරන්නේ. ඒ තනත්තා කායික වශයෙන් දුබල වෙනවා, මානසික වශයෙන් දුබල වෙනවා, ආධ්‍යාත්මික වශයෙන් දුබල වෙනවා, සමාජ සහ සම්බන්ධතා වශයෙන් දුබල වෙනවා. අවසානයේ සියල්ලෙන්ම කඩා වැටුණු ජීවිතයක් නම් ව්‍යාපාරය කරන්නට ගිහිල්ලා Tamante ඉතිරි වෙලා තියෙන්නේ. අවසානයේ ව්‍යාපාරය නිසා තමන්ට තමන් නැති කරගත්තු කෙනෙක් කියලා අපට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ඒ ව්‍යාපාරය තුලින් තමන්ට තමනුත් නැති වෙනවා නම් කුමක් සඳහාද ඒතනත්තා ව්‍යාපාරය කරන්නේ? අපි අමතක කරන්නට හොඳ නැවත නැවත සිහිපත් කරගන්නට ඕනේ. මේ හැම දෙයක්ම කරන්නේ තමන් ජීවත් කරවාගෙන තමන් සුවපත් කරවාගෙන තමන් සංවර්ධනය කරන්න. ඒ තමන් සංවර්ධනය කරන අතරතුරේ අන් අය ජීවත් කරවමින් අන් අය සුවපත් කරවමින් අන් අය සංවර්ධනය කරන්න අපට දායක වෙන්නට පුළුවන් නම් ඒ මහත්මා ගතියක් හැටියට ඒ මනුස්සකමේ ලක්ෂණයක් හැටියට අපි හඳුනා ගන්නවා. එහෙමනම් තමනුත් සුවපත්ව අනුනුත් සුවපත් කිරීම තමනුත් සංවර්ධනය වෙමින් අනුනුත් සංවර්ධනය කිරීම තමයි මේ සෑම කටයුත්තකම පරමාර්ථය. නමුත් ඒ තමන් කරන අධ්‍යාපනය නිසා, තමන් කරන රැකියාව නිසා, තමන් කරන ව්‍යාපාරය නිසා, තමන්ගේ ප්‍රතිපත්තිය නිසා, තමන් තමන්ගේ සුවයත් නැති කරගෙන තමන්ගේ අර්ථයත් නැති කරගෙන අනුන්ටත් පීඩා කරලා අනුන්ටත් අයහපත කරලා නම් අවසානයේ නවතින්නේ තමන් ඒ කටයුත්ත කළේ කුමක් සඳහාද කියලා නැවත නැවත සිතා බලන්නට වටිනවා. පින්නතුනේ සමහර වෙලාවට ඇතැම් අය මිල මුදල් හරිහම්බ කරන්නට මෙරටේ නොහැකි නිසා විදේශ රටවලට යනවා. විදේශ රටවලට ගිහිල්ලා විදේශ විනිමය උපයාගෙන ඒම වරදක් නෙවෙයි. ඒ රටටත් සම්පතක් වෙනවා, Tamanටත් සුවපත්ව ජීවත් වෙන්නට මගක් වෙනවා. නමුත් එහෙම ගිය හැම දිනම Tamanගේ ජීවිත සුවපත් කරගෙන තියනවද? ඒ ඒ රටවල පවතින සමාජ රටාවත් එක්කලා ඇතිවෙන නැවුම් බව භුක්ති විඳින්නට ගිහිල්ලා එතන තමයි සියල්ල පවතින්නේ අපේ රටේ නොවේය කියලා සිතාගෙන එහි ජීවිතය ආරම්භ කරලා අවසානයේ Tamanගේ පෞල් ජීවිතත් කඩාකප්පල් කරගෙන පෞල් ජීවිතේ රැකුණා වුණත් දරුවන්ගේ අනාගතය අඳුරු කරගෙන බොහෝ පසුතැවීමටපත් වෙන අය විදේශගතව ජීවත් වෙන අය අතර කොයි තරම් අපට හමු වෙනවද එහෙමනම් ඒ අය විදේශයට ගිහිල්ලා පදිංචි වෙලා රැකී ආරක්ෂා කරලා මුදල් හරි හම්බ කරපු එකේ ඇති වටිනාකම කුමක්ද සියල්ලම අහිමි කරගෙන නම් Tamanට Taman පිළිබඳවත් හිතලා තෘප්තිමත් වෙන්නට බැරි නම් ජීවිතයේ අවසාන කාල භාගයේ ආපහු හැරිලා බලනකොට Taman උපයාගත්තු කිසිවක්ම මුදල් හැරුණකොට මානසික වශයෙන් සතුටු වෙන්නට කිසිවක්ම Taman වෙත ඉතිරි වෙලා නැතිනම් ඒ තනත්තා කුමක්ද කළේ කියලා නැවතත් සිතා බලන්නට වටිනවා. මේ භෞතික කටයුතු ධනෝපායන කටයුතු පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනේ සමහර මිනිස්සු ಗುಣධම් වඩන්නට ගිහිල්ලත් මේ ටිකම කරගන්නවා කුසල් කරන්නට ගිහිල්ලා සිල් රකින්නට ගිහිල්ලා දන් දෙන්නට ගිහිල්ලා භාවනා කරන්නට ගිහිල්ලත් මේ තමන්ට තමන් නැති කරගන්නා ස්වභාවයෙන් ඒ ප්‍රතිපදාවන් තුල හැසිරෙන හැටි අපට ඕනෑ තරම් පේනවා මේ මෑතකදී එක මව් කෙනෙක් මල් පූජාවක් කරන්නට ඊතා වටිනා අලංකාර මල් රැගෙන ආව බොහොම වෙහෙස මහන්සි වෙලා ලොකු මුදලක් විය පැහැදම් කරලා බොහොම බලාපොරොත්තු ඇති කරගෙන මේ මල් ටික පිළියෙල කරගෙන ආවේ බුද්ධ පූජාව තියන්නට. නමුත් මේ බුද්ධ පූජාව තියන්නට මේ මල් ටික ගෙනාපු අවස්ථාවේ තරුණ දරුවෙක් අතට මේ මල් ටික දීලා භික්ෂුන් වහන්සේලාට වඳින්නට ගිය අතරේ අර දරුවා මේ මල් ටික යම් තැනකින් සුරක්ෂිතව තියලා තියෙනවා. නමුත් එතනින් ඇදගෙන වැටුණ බිමට ඒ මල් ටික බිමට වැටුණයි කියලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගෙනාපු මල් ටික නොසලකිල්ලෙන් බිම දැම්මයි කියලා ඒ මෑණියන් බොහෝ කෝපයටපත් වෙලා බොහෝ චිත්ත පීඩාවටපත් වෙලා බොහෝම චිත්ත වික්ෂේපයටපත් වෙලා අවසානයේ මල් පූජා කළෙත් නැ අර දරුවා සමගත් හොඳටම උරණ වෙලා එතන හිටපු සියලු දෙනත් එක්කම සිත් නොහොඳ කරගෙන අවසානයේ කුසලේනුත් පිරිහුණා Tamanගේ මනස රැකගන්නා තත්වේනුත් පිරිහුණා එහෙමනම් මේ මල් පූජාවේ ඇති තේරුම කුමක්ද පින්නතුනි අපි තථාගතයන් වහන්සේට මල් පූජා කරන්නේ කුමටද මේ ගස්වල තියෙන මල් කඩලා පිළිමයක් ඉස්සරහා ගෙනihin තියලා අපි මොකද්ද මේ කරන්නේ මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මනසේ යම්කිසි ගුණයක් වර්ධනය කිරීමයි. ඒ ගුණයක් වර්ධනය කරනවා වෙනුවට දුර්ගුණයක් අවදි කරගන්නවා නම් තියෙන ಗುಣ ටිකක් නැති කරගන්නවා නම් තියෙන ඇයි හොඳයි කනොත් අහිමි කරගන්නවා නම් ඒ තනත්තායේ මල් පූජා කිරීම තුලින් උපයාගත්තු දේ කුමක්ද? අවසානයේ Tamanට Tamanවත් අහිමි කරගෙන නම් තියෙන්නේ Tamanගේ තිබුණු හොඳ ටිකත් නැති කරගෙන නම් තියෙන්නේ තිබුණු ගුණයත් විනාශ කරගෙන නම් තියෙන්නේ ඒ ප්‍රතිපත්තියෙන් ඒ පූජාවෙන් ඇති ඵලය කුමක්ද පින්නතුනි මෙන්න මේ විදිහට ටිකක් ගැඹුරින් සිතා බලන්නට ඕනේ ජීවිතය තුළ මේ කරන කියන සෑම දෙයක් තුළින්ම සැබවින්ම අපි උපයාගන්නේ කුමක්ද අවසානයේ ආපහු හැරිලා බලනකොට තියන ಗುಣ ටිකක් අහිමි වෙලා නම් බොහෝ දුර්ගුණ වැඩිලා නම් කායිකවත් මානසිකවත් තමන් සුවපත් වෙලා නැතිනම් මානසිකවත් ආධ්‍යාත්මිකවත් තමන් සංවර්ධනය වෙලා නැතිනම් අවසානයේ පසුතැවීමක් පමණ නම් ඉතිරි වෙලා තියෙන්නේ හිස් බවක් පමණ නම් ඉතිරි වෙලා තියෙන්නේ ඒ තනත්තා කරන හැම දෙයකින්ම තමන්ට තමන් අහිමි කරගත්තු කෙනෙක් හැටියටයි අපට හඳුනා ගන්නට වෙන්නේ. මේ தත්වයෙන් ටිකක් නිදහස් වෙලා තමන්ට තමන් හමු වෙන්නට, තමන්ට තමන් සමග ජීවත් වෙන්නට, තමන්ට තමන්ව දකින්නට, ලෝකය දකින්නට, නිවැරදි දැක්මකින් සම්මා දිට්ඨියකින් සමබරව ලෝකය තුල ජීවත් වෙන්නට නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය යම් කිසි කෙනෙකුට මේ තමන්ට තමන් අහිමි වීමෙන් තමන් වළක්වා ගන්නට ඕන නම් තමන්ට තමන්ව දකිමින් ලෝකයේ දකිමින් නිවැරදිව ජීවත් වෙන්නට ඕන නම් ඒ තනත්තා මේ සියලු සංස්කාර ධර්මයන් දුකයි කියලා හඳුනා ගන්නට ඕන. මෙතන දුකයි කියලා කියන්නේ මේ කිසිවක්ම වැඩක් නැහැ කියලා දකින්න එක නෙමෙයි. එහෙම වැඩක් නැහැ කියලා අපිට ඉවත දාන්නට පුළුවන් කමක් නැහැ. ලෝකය පවත්වන්නට සිද්ධ වෙනවා. හැබැයි පවත්වන අතරතුරේ අපි තේරුම් ගන්නට ඕනේ මේ සංස්කාර ධර්මයන්හි දුක්ඛ ලක්ෂණය පවතිනවා. කුමක්ද දුක්ඛ ලක්ෂණයයි කියලා කියන්නේ එය තුන් ආකාරයකින් විස්තර කරනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සහ සංඛාර දුක්ඛ දුක්ඛ දුක්ඛයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මවල පවතින කටුක බව කයට සිතට දැනෙන කටුක බව තමයි දුක්ඛ ලක්ෂණයයි කියලා කියන්නේ ඊළඟට විපරිණාම දුක්ඛයි කියලා කියන්නේ මේ හොඳට තිබිලා හිටි හැටියම වෙනස් වෙනවා මේ නිරෝගීව ඉඳලා හිටි හැටිය රෝගී වෙනවා. හොඳට ජීවත් වෙලා ඉඳලා හිටි හැටිය මැරෙනවා. බොහෝ දේවල් තිබිලා හිටි හැටිය සියල්ල නැති වෙලා යනවා. මෙසේ ලෝකයේ තුල හොඳට පැවතිලා හිටි හැටියම වෙනස් වෙලා යාම විපරිණාම දුක්ඛයයි. මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දෙකම අපට එක්තරා ප්‍රමාණයකින් මනසට දැනෙනවා පින්නතුනි. මේ වැඩ කටයුතු කරනකොට රැකී රක්ෂා කරනකොට අධ්‍යාපනය කරනකොට ගුණධම් වඩනකොට මේ හැම දෙයකින්ම ගතට සිතට ලොකු වෙහෙසක් පීඩාවක් දැනෙනවා අනේ මේ ලෝකයේ දුකයිනේ මේ මොනව කරන්න ගියත් ලොකු පීඩාවක් නේ කියලා අපි හැමදෙනාටම දැනෙනවා එහෙනම් දුක්ඛ දුක්ඛය මිනිසුන්ට එක්තරා ප්‍රමාණයකට ප්‍රකට වෙනවා විපරිණාම දුක්ඛයත් එක්තරා ප්‍රමාණයකට ප්‍රකට වෙනවා හැම දෙයක්ම හොඳින් තිබිලා වෙනස් වෙනකොට. හැබැයි හඳුනා ගන්න දුෂ්කරම ලක්ෂණය තමයි සංඛාර දුක්ඛය. මේ සංඛාර දුක්ඛය කියන තැන නිවැරදිව දැකගත්තොත් තමයි අපට මේ තමන්ට තමන් අහිමි වීමෙන් වළක්වාගෙන ලෝකය සමබරව දැකලා පැවැත්ම සහ නැවැත්ම කියන දෙපසම මනවින් පවත්වාගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් මානසික වශයෙන් යම් සංවර්ධනයක් කරා යන්නට පුළුවන් වෙන්නේ. කරන කියන හැම දෙයකින්ම උසස් ඵලයක්, උසස් අර්ථයක්. Taman අධ්‍යාපනය කළා වුණත්, රැකී ආරක්ෂා ව්‍යාපාර කළා වුණත්, ආගමික ප්‍රතිපදාවක නිරත වුණා වුණත් මේ කවරකින් හෝ උසස් අරුතක් කසක් කරගන්නට පුළුවන් වෙන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් තුල පවතින සංඛාර දුක්ඛය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගත්තොත් මොකක්ද සංඛාර දුක්ඛයයි කියලා කියන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නෝ හටගෙන ටික කාලයක් යනකොට නිමාවටපත් වෙනවා ආයෙත් එය අවශ්‍ය නම් නැවත මුල ඉඳලා හේතු ගොඩනගමින් ගොඩනගන්න ඕනේ ආයෙත් ටික කාලෙකින් අහෝසි වෙනවා ආයෙත් මුල ඉඳලා ගොඩනගන්න ඕන. මෙහෙම හැමතිස්සෙම නැවත නැවත හේතු උපදවමින් අලුතෙන් අලුතෙන් ගොඩනගා වෙහෙසෙන්නට සිදුවීම මේ සංස්කාර ධර්මයන්ගේ එක්තරා ලක්ෂණයක්. මේක හඳුන්වනවා සංඛාර දුක්ඛයයි කියලා. අපි උදාහරණ කිහිපයක් අරගෙන බැලුවොත් අද දවසේ අපි ප්‍රණීතව උයලා පිහලා කෑම කනවා. හෙට වෙනකොට ආපහු බඩගෙන එනවා. අද මොනවද කෑවේ කියන එකෙන් හෙට තරම් වැදගත්කමක් නැහැ. හෙට ආපහු කන්නට අවශ්‍ය නම් කුසගිනි නම් ආපහු උයලා පිහලා කන්නට ඕන. හෙට මොනවා කෑවත් අනිද්දට ආයෙ බඩගෙන එනවා. මේක නිමක් නැති වැඩක්. හැබැයි අපිට නවත්තන්නටත් බෑ. මේවා කරලා වැඩක් නැහැ කියලා නිකන් ඉන්නට බෑ. අද හොඳට නාලා පිරිසුදුනයි කියලා හෙට ආපහු දාඩිය දානෝ අපේ කය අපවිත්‍ර වෙනවා. ඊයේත් නෑවනේ ඒ නිසා හැමදාම නාන්න බෑයි කියලා අපිට ඒක අතහරින්න අතාරින්නටත් බෑ. ඒ වගේම පිරිසිදු කරලා නිමක් කරන්නටත් බෑ. මේ කුමක් නිසාද සංඛාර දුක්ඛය නිසා ඒ වගේම මුදල් හරි හම්බ කරනවා ඒවා වියදම් වෙනකොට ආය හම්බ කරන්න ඕන ඒ ටික වියදම් වෙනකොට ආයෙත් හම්බ කරන්න ඕන මේකේ නිමාවක් නැහැ එක ජීවිතයක අපි අධ්‍යාපනය ලබනවා කොතෙක් ඉහළට අධ්‍යාපනය ලැබුවත් ඊළඟ භවයේ ආයෙත් අපි මුල ඉඳලා අධ්‍යාපනය ලබන්නට ඕන. ඒ වගේම එක භවයක අපි කොයිතරම් රැකී ආරක්ෂා කරලා ධනය හම්බ කළත් ඊළඟ භවයේ ආයෙ මුල ඉඳලා හම්බ කරන්න ඕන. අපි පින් දහම් කරලා දෙව්ලොව උපදින්නට ඇති සක්දෙව් රජ පදවි ලබන්නට ඇති සක්විති රජ පදවි ලබන්නට ඇති ඒ පින අහෝසි වෙනකොට ඒ සියල්ලක්මත් අහෝසි වෙලා දැන් අපිට මොනවද ඉතිරි වෙලා තියෙන්නේ කිසිවක්ම නැහැ අපි ආපහු හිටපු තැනමයි මේ සසරේ ස්වභාවය මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය හේතුව ඇතිතාක් ඵලය තියනවා ඒ අහෝසි වුණාට පස්සේ ආය මුල ඉඳලා නැවතත් හේතු ගොඩනගන්නට ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරනෝ එක්තරා දිනක් ආනන්ද හාමුදුරුව සමග පිණුසිඟා වඩිද්දී කඩිරැලක් දැකලා ආනන්ද මේ කඩිරැලේ කොච්චර කඩියක්ද ස්වාමීනි ගණන් කරන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක් තථාගතයන් වහන්සේ සිනහ පහල කරනවා ආනන්ද හරි පුදුමයි මේ සසරේ ස්වභාවය මේ කඩි රැළ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක්. එහෙමනම් සක්විති රජ වෙන්නට තරම් දස පාරමී ධර්මයන් වඩවාගෙන එතරම් පුණ්‍ය භාග්යක් පුණ්‍ය ඵලයක් නෙලාගත්තු ඒ අය ඒ පින අවසන් වෙනකොට ඒ ශක්තිය අවසන් වෙනකොට ඒ ප්‍රතිඵලය අවසන් වෙලා ඉතිරි වෙලා තියෙන කුමක්ද කිසිවක්ම නැහැ කුරා කුහුඹුන් තත්වෙට ආපහු ඇදගෙන වැටිලා එහෙමනම් මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මේකයි කුසලයේ තියෙන තාක් විපාකයේ තියෙනවා ඒක අහෝසි වුනහම කිසිවක් නැහැ එහෙමනම් කුසල් කළා වැඩක් නැහැ කියලා අපට අතහැරලා දාන්නට බෑ කෑම කාලා හෙටත් බඩගිනිනොයි කියලා එහෙනම් කන්න ඕන නැහැ කියලා නිකන් ඉන්නට බෑ. අපිට නැවත නැවත කෑම සපයන්නට වෙනවා. හැබැයි හඳුනා ගන්නට ඕනේ මේක නිමක් නැති වැඩක් කියලා. අන්න එතකොට මනස විනාශ කරගන්නේ නැතුව පීඩා විඳින්නේ නැතුව කෑම කණ්ඩම මුළු ජීවිතේම වැය කරන්නේ නැතුව මේක එක වැඩක් විතරයි මේක හැමදාම කකා හිටියයි කියලා විතරක් සියල්ල සම්පාදනය වෙන්නේ නැහැ හැබැයි නොකා ඉන්නටත් බෑ එහෙනම් ජීවිතේ පැවැත්වීමේ අවශ්‍යතාවය සඳහා කෑම ටික කන අතරතුරේ ජීවිතෙන් ගත යුතු ඵලය නෙලා ගන්නේ කොහොමද මෙසේ සිතා බලන්නට නම් මේ සංඛාර දුක්ඛය පිළිබඳව යම් වැටහීමක් වැටහීමක් අපට ඇති කරගන්නට ඕන පින්නතුනේ. ඒ වගේම අධ්‍යාපනයේ නොලබා අපට ලෝකේ ජීවත් වෙන්නට බෑ. අධ්‍යාපනය ලබන්නට ඕනේ. හැබැයි මේක එක භවයකට පමණයි. ඊළඟ භවයේ ආයේ මුල ඉඳන් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අනුන් තලා පෙළලා අනුන්ට හිංසා කරලා අනුන්ට මහා විනාශයක් ඇති කරලා අනුන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරලා යමෙක් අධ්‍යාපනයෙන් ඉහළට යන්නට උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා මේ ජීවිතේ ඉහළට ගියා වෙන්නට පුළුවන් ඊළඟ භවයේ අර කර්ම ශක්තියත් එක්කලා ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා එහෙමනම් මේ ස්වභාවය අපට දකින්නට පුළුවන් වෙන්නේ සංඛාර දුක්ඛය පිළිබඳව යම් වැටහීමක් තියෙනවා නම් පමණයි රැකී ආරක්ෂා ව්‍යාපාර කුසල් ධම්මේ කවර දෙයක් සම්පාදනය කළත් తాවකාලිකව එහි ඵලය ලැබෙනවා එය නිම වූ තැන අපිට ආපහු මුල ඉඳලා සකසන්නට වෙනවා. එහෙමනම් සැබවින්ම අපට හරවත් දෙයක් තියෙනවා නම් ඵලදායක දෙයක් තියෙනවා නම් ඒ කුමක්ද? මේ සියල්ල අතරින් මනස වඩවා ගැනීම පමණයි. මනසේ තියෙන දුර්ගුණ ටිකෙන් ටික හරි දුරු කරගන්නට යහපත් ගුණාංග ටිකෙන් ටික හරි දියුණු කරගන්නට පුළුවන් නම් අවසානයේ භවෙන් භවය අපට දියුණු කරන්නට පුළුවන් එකම දේ එය පමණයි. අනිත් හැම දෙයක්ම ඒ ඒ තනතාවකාලිකව අහෝසි වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මනස ස්ථාවරයි කියන එක නෙමෙයි. මනසත් ටිකෙන් ටික විනාශ වෙනවා. ක්ෂණයෙන් ක්ෂණේ විනාශ වෙනවා. හැබැයි මනසේ තියෙන ಗುಣ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට වඩලා අපට දුක් නැති තැනකට එහෙම නැත්නම් සියලු පීඩාවන්ගෙන් නිදහස් වෙන තැනකට යම් අවස්ථාවක පැමිණෙන්නට පුළුවන්. එය තථාගතයන් වහන්සේ හඳුන්වනවා විමුක්තියයි නිර්වාණයයි කියලා. ඒ නිසා මේ ලෝකය තුල කල යුතු දේවල් කරන්නට ඕන පවත්වන්නට ඕන දේ පවත්වන්නට ඕන හැබැයි මේ පවත්වන හැම දෙයක්ම සංස්කාර ධර්ම කියන බව දැනගෙන ඒ සංස්කාර ධර්මයන් දුක උරුම කොටගෙනයි පවතින්නේ සංඛාර දුක්ඛය මේ හැම දෙයක් තුලම කිඳා බැසගෙන පවතිනවායි කියලා යමෙකුට පෙනෙනවා නම් නැවතත් සිහි කරන්නේ කුමක්ද සංඛාර දුක්ඛය කියන්නේ මේවා නැවත නැවත උපද්දවන්නට සිද්ධ වෙනවා. ඒ අහෝසි වුනහම ආය ආයෙත් උපද්දවන්නට සිද්ධ වෙනවා. ඉතිරි වෙන කිසිවක් නැහැ. කොතෙක් ඉපැද්දෙව්වත් හේතුව තියෙන තාක් ඵලය තියෙනවා. එය නිමා වුනහම ඉතිරි වෙන කිසිවක්ම නැහැ නේද කියන මේ ලක්ෂණය හරියට දකින්නට පුළුවන් නම් අධ්‍යාපනයෙන් මුසපත් නොවි, රැකී රක්ෂා ව්‍යාපාර වලින් මුසපත් නොවි, Taman ඉදිනදා ජීවිතයේ කරන කියන දේවල් වලින් මුසපත් නොවි අපට යම් අර්ථයක් පිණිසයි මේ හැම දෙයක්ම කරන්නේ කියන කාරණේ නුවණින් දැකගෙන පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති මේ නුවණින් දකින තැනත්තා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එතෙන් පටන් මේ සංස්කාර දුක්ඛය පිළිබඳව නිබ්බින්දණය වෙනවා. නිබ්බින්දණය වෙනවයි කියලා කියන්නේ නොවින්ද සිටින්නට එය භුක්ති විඳින් නැතිව එය කෙලෙස් වශයෙන් වසඟයට පැමිණිලා භුක්ති විඳින් නැතුව ඉන්නට පුහුණු වෙනවා මේ භුක්ති විඳීම කියන එක තමයි අපට සිහිය පවත්වන්නට බාධාවක් වෙන්නේ ඒ ඒ අවස්ථාවේ සිදුවෙන දේවල් නුවණින් දකින්නට ප්‍රධානම බාධකයේ වෙන්නේ අතීතයේ සිදුවෙන සිදුවීම් නැවත නැවත මෙනෙහි කර කර භුක්ති විඳිනවා අනාගතය ගැන උපකල්පනය කර කර භුක්ති විඳිනවා වර්තමානයේ පංචේන්ද්‍රයන්ගෙන්ම අරගෙන අරමුණු නැවත නැවත ඇලීම් ගැටීම් වශයෙන් භුක්ති විඳිනවා මෙසේ ඇලීම් ගැටීම් වශයෙන් අතීතයේ වර්තමානයේ අනාගතයේ භුක්ති විඳින්න ගිය තැන කුමක් කළ යුතුද කියන සිහි කල්පනාව අපෙන් ගිලිහිලා යනවා ඒ සිහිය තොර වෙච්ච ගමන්ම මොනවට කරනවද මොකට කරනවද මේවාහි ඵලය කුමක්ද කියලා නොදැන මං මුලා වූ ගමනක ගිහිල්ලා අවසානයේ තමන්ට තමන්වත් අහිමි කරගන්නවා. ඒ නිසා තමන්ට තමන් හමු වෙන්නට නම් සිහිය තියෙන්න ඕන. තමන් කියන්නේ කවුද? මේ මනසේ තියෙන්නේ මොනවද? ඇත්තටම මේ කරන්නේ මොනවද? මේ කරන ඒවාහි ඵලය කුමක්ද? මේවායින් අපි ගොඩනැගිය යුතු අර්ථය කුමක්ද? මේවා පිළිබඳව සිතා බලන්නට නම් ටිකක් සිහි කල්පනාව තියෙන්න ඕන. ඒ සිහි කල්පනාව අවදි වෙන්නට නම් මේ සංස්කාර ධර්මයන් තුල මුසපත්ව ගිලී පවත්නවා වෙනුවට ඒවා භුක්ති විඳීමෙහි අර්ථ ශූන්‍ය භාවයේ ටික ටික වටහාගෙන නමුත් ජීවිතේ පැවැත්ම සඳහා පවත්වන්නට ඕනේ හැබැයි තෘෂ්ණාවෙන් බැඳිලා ගැටීමෙන් හැපිලා මනස විනාශ කරගන්නට නොවේ කියන බව තේරුම්ගෙන ටිකෙන් ටික සිහිය පවත්වා ගන්නට පුළුවන් නම් ඒ කාරණේ නිසාම ඒ තනත්තාට ලෝකය දකින්නට ප්‍රඥාව අවදි වෙනවා. ඒ නිසා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නිර්වේදේ ඇති වෙනකොට මේක සමහරු හඳුන්වනවා නිබ්බින්දති කියන එක කලකිරේ කියලා. කලකිරේ කියන වචනය තුල යම්කිසි ද්වේෂ සහගත බවකුත් යම්කිසි එපා වුණු ස්වභාවයකුත් තියෙනවා. හැබැයි මෙතන මේ නිබ්බින්දති කියලා කියන්නේ එපා වෙන ස්වභාවයෙන් ඇති වෙන කලකිරීම නෙමෙයි. මේවාෙහි ස්වභාවය නුවණින් දැකලා මේවා නැවත නැවත මනසින් විඳින්නට ස්පර්ශ කරන්නට ගිය තැන නේද මේ හානිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවය නිසා පවත්වනවා. නමුත් මනසින් ඒවා ග්‍රහණය කරගෙන පීඩා නොවිඳ අන්න ඒ ස්වභාවයට කෙනෙකුට මනස පවත්වන්නට පුළුවන් නම් සිහියෙන් ලෝකයේ දකිමින් කෙලස් ධර්ම හඳුනාගෙන ටිකෙන් ටික දුරු කරමින් ගුණනුවණ වඩවාගෙන කරන කියන හැම දෙයක් තුලින්ම අර්ථයක් ගොඩනගා ගන්නට පුළුවන්. අන්න එතනදී තමන්ට තමන් හමු වෙනවා, තමන්ට තමන් දැක ගන්නට පුළුවන් වෙනවා. යම් දිනක සිහියෙන් නුවණින් යුක්තව තමන්ට ලෝකය දකින්නට, තමන් දකින්නට පුළුවන් වුණොත් ඒස මග්ගෝ විසුද්ධියා මෙය නිවන් දකින්නට විසුද්ධියට පැමිණෙන්නට මාර්ගයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තමන් කරන්නේ අධ්‍යාපනය වුණත් රැකී ආරක්ෂා ව්‍යාපාර වුණත් එහෙම නැත්නම් යම්කිසි ධාර්මික ප්‍රතිපදාවක් වුණත් ඒ කවරක් වුණත් කමක් නැහැ.